අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පහේ ඉලක්කම මුල් කරගෙන උගන්වන පාඩම් පන්තියකට මේ සම්බන්ධ වෙලා ඉන්නේ උන්වහන්සේ එතන රැස්ව සිටින සිවණක් පිරිස අමතලා අහනවා අපි මේ සරුවඥ සාසනයේ සිරි ගෞතම සරුවඥ සාසනයේ භාවිතා කළ යුතු ධර්ම පහ මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට කවුරුත් අවදි වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට පස්සේ උන්වහන්සේ මේ ප්‍රශ්නේ මතු කරන්න උත්තර දෙන්නයි. එතකොට එහෙම කවුරු හරි බාහිර කෙනෙක් ඇහුවොත් මේ ශාසනයේ තියෙන වඩා තනා වඩා ගත යුතු ධර්ම පහ මොනවද කියලා කෙටි උත්තරේ තමයි පංචාංගිකෝ සම්මා සමාධි. අංග පහකින් සමන්වාගත ඒ පුලුල් සමාධිය, ඒ සම්‍යක් සමාධිය, ඒ නිවැරදි සමාධිය. ඉතින් මේ විදිහට උද්දේශ වශයෙන් නම පහම පොකුරක් වශයෙන් අල්ලගෙන නාමකරණය කරාට පස්සේ ඒක එකක් සාරිපුත්‍ර සාංශේ නිද්දේශ වශයෙන් වෙන් කරලා දක්වනවා. ඒකෙන් පළවෙනිම පෙන්වන්නේ පීති පරණතා සම්මා සමාධි. සමාධියක් තියෙනවා මේ ශාසනයේ ප්‍රීතිය පතුරවන සුළු ආකාරයේ සමාධිය. ඉතින් ඒක ඇත්තටම ආරම්භයේදී ආරම්භක යෝගාවචරයට ලැබෙන එකක් නෙවෙයි යම් ප්‍රමාණයකට භවනා ජීවිතයේ සාර්ථකත්වයෙන් නෙලා ගන්න වෙලාවේදී හම්බ වෙන මුල් මුල් පන්තියේ සමාධියක්. ඉතින් අපි ඊයේ උත්සාහ කරේ දේශනාවේදී මේ සමාධිය අටුවාචාරින් වහන්සලා මේ සූත්‍රයේ අටුවායේ පෙන්වන විදියට දෙවෙනි සමාධිය එහෙම නැත්නම් අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා පොතේ සඳහන් වෙලා තියෙන විදිය විතක්ක ਵਿਚාර ඉක්මවාගෙන විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ සහිත දෙවිනි ධානය කියලා තමයි මෙතන පීති පරණතා කියන එකට සම්ප්‍රදාන කුල අටුවා මතේ. නමුත් මම උත්සාහ කරායේ දේශනාවට සම්බන්ධ කරන්න එහෙම සමත යානිකයට පමණක් නෙවෙයි විපස්සනා කරන කෙනාටත් යම් ආකාරයක ප්‍රීතියක් මෙතන තියෙනවා ගෝ දෙනෙක් එක දන්නේ නැහැ ඒ නිසා සරුවචන් වහන්සේ විපස්සනා යානිකයට හම්බෙන ප්‍රීතිය අර්ථකතන කලාව තුල අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙනවා බලා උත්සාහ කෙරුවේ විපස්සනා කරුවත් නැත්නම් සුද්ධ විපස්සනාව කෙරුවත් යම් ප්‍රමාණික ප්‍රීතියක් තියෙනවා ඒකේ සම්පදානවල සතර ඊර්තිපාදවල මේ සමත යානිකයට ලැබෙන ඊර්තිපාදය තමයි චිත්ත ඊර්තිපාදය. චිත්ත ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියෙන් තමයි මේ ධානාංගයක් වෙන ප්‍රීතිය උපදවගන්නේ. නමුත් විපස්සනා යෝගාවචරය මීමන්සා ඊර්තිපාදය හරහයි මේක ළඟා ගන්නෙ එයාගේ විමසුන් නුවණ හරහා. ඒ tie විමසුන් නුවණට ආහාර ඇති වෙන්න සරුවචනanse දීලා තියෙනවා. නමුත් අපේ කාලයක් තුල එවුවා යම් යම් හේතු නිසා අර්ථකථනයෙන් ගිලිහිච්ච බව පේන්න තියෙනවා. ඉතින් මං උත්සාහ කළා ඒ ටික මතුකරනද ඉතින් මේ වගේ භාවනා කරන පිරිසකේ ඒ කියන ස්ථානෝචිත ප්‍රඥාව හොඳට තියුණු නම් ඒ කෙනෙකුට ඒක ඒ ක්‍රමයට බැලීමේ සම්මා දිට්ඨියක් මෙතන තියෙනවා. ඒ ක්‍රමයට බැලීමේ සම්මා සංකල්පයක් මෙතන තියෙනවා. ඒ ක්‍රමයට බැලීමේ යොන්සුමංස්කාරයක් මෙතන තියෙනවා. ඒක තමයි අපි ගිහි ගියක් අතහැරලා අරණ්‍ය වාසී රුක්කමූල වාසී ශූන්‍යාගාර වාසයට ආවට පස්සේ ශූන්‍යාගාරය හෝ අරණ්‍ය හෝ ගාක් මුල ඇත්තටම සැපක් නැහැ. නමුත් සරුවචනන්සේ සඳහන් කරන මානි ඒ අරණ්‍ය නම් වූ ශූන්‍යාගාරයේ නම් වූ රුක්ඛ මූල නම් වූ දරතයක් අපිට විඳින්න වෙනවා. කරදරයක් විඳින්න වෙනවා. නමුත් ඒක කරදරයක් තමයි. ඒක වෙහෙසක්. නමුත් ඊගා පරිච්ඡේද තියෙන එක වෙහෙසකට ගන්න එපා. ඒක ප්‍රමෝදයකට ගන්න. ඒකට ප්‍රීතියකට ගන්න. ඒක සති සම්පජාඤ්ඤයට ගන්න. ඒක පසද්දියට ගන්න. සුඛයට ගන්න. මොකද ඒ අරණ්‍ය දුක් කරදර තියෙන තාක්කල් අපි දන්නවා ග්‍රමෙන් දුක් නැහැ. ලෝකයක් දුක් නැහැ. අතීත අනාගත දුක් නැහැ. ඒක නිසා කාම ආශාවන්ගෙන් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච බවට නිරීක්ෂණය තමයි අත්දැකීම තමයි අරණ්‍ය දුක් ටික තියෙන තාක්කල් මේක කාමයේ නෙවෙයි. ඒ නිසා කාමයෙන් දුරවන් වෙච්ච බවට තියෙන්නේ සුඛයක් නෙවෙයි. අච්චරම දුක් නොදෙන අච්චරම වෙහෙස නොකරන අච්චරම දැවිලි තැවිලි පුංචි දුකක් අන්නේ පුංචි දුක ප්‍රමෝදයට කාරණයක් කරගන්න නම් මීමන්සා බුද්ධිය තියෙන්න ඒකට ධම්ම විචේ සම්බොජ්ජංගේ තියෙන්න ඒකට විචාර බුද්ධිය තියෙන්න ඒ නිසා අරණ්‍යයට ගිහිල්ලා සැප හොයනවා කියන එක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ යන්නෙම දැන දැන Taman gedara dore ඉන්න වගේ තැපක් නැති බව දන්නවා. නමුත් gedara dore හිටියොත් කොයි වෙලාවෙ අපාගාමී අකුසලයක් වෙයිද දන්නේ එහෙම නැත්නම් নানা ප්‍රකාර වගකීම් කරදර වලට බැඳිලා ඉන්නෝ. අරණ්‍ය වාසයේ ඒක නෑ. ඒ වෙනුවට අරණ්‍ය දුක නම් මො දුකක් තියෙනවා. නමුත් දක්ෂ යෝගාවචරය විපස්සනා යෝගාවචරය මීමන්සා බුද්ධිය තියෙන යෝගාවචරය ධම්මවිචේ සම්බුද්ධංගේ තියෙන යෝගාවචරය විචාර බුද්ධිය තියෙන යෝගාවචර අර දුක් ටික සුවසේ බාර ගන්නවා මොකද ඒ දුක් තියෙන තාකල් කාම භෝගේ නැහැ කාම ගුණේ නැහැ ඒ නිසා කාම ගුණේ නැති නැති බවට තියෙන ලකුණ තමයි අරණ්‍ය වාසයේ තියෙන දුක් කරදර ගැහැට ටික ඊට පස්සේ අරණ්‍ය වාසයට ගිහිල්ලා කයට හිත ගන්නවා භාවනා කරන අරමුණකට ඇවිල්ලා එතකොට ඉඳගෙන ඉන්නකොට ඔන්න ඉඳගෙන ඉන්නකොට වෙහෙස දැනෙනවා ඔන්න හිතවිලිය කයි වේදනාව එනවා ආනපනේ පේන්නේ නැහැ. තද්ද ඇහෙනවා. ඒකට ඒකත් දරතයක්. ඒකත් වෙහෙසක්. ඒකත් කරදරයක්. එතන සක්මන් කරනකොට රූප පේනවා. උලන් වදිනවා. තද්ද ඇහෙනවා. හිත පිට යනවා. ඉතින් මේ ඔක්කොම තේරෙන්නේ සතිය පිහිටපු කෙනාට විතරයි. සතිය පිහිටනකොට පේන්නේ සුඛයක් නෙවෙයි. ප්‍රීතියක් නෙවෙයි. පේන්නේ දරතයක්. වෙහෙසක්. පීරි ගෑමනක්. දැවිල්ලක්. තැවිල්ලක්. මෙන්න මේ දැවිල්ල තැවිල්ල මට දැන් ගමකින් එන කාම ගුණයන්ගෙන් එන දුක් දැන් නැහැ. අරණ්‍යකින් එන දුක් නැහැ. දැන් තියෙනවා දුකක්. කයට සීමා වෙච්ච දුකක්. ඒ නිසා කයට සීමා වෙච්ච දුක දුකක් නාමුත් ප්‍රමෝදයක් කරගන්න කියලා. ප්‍රීතියක් කරගන්න. සති සම්පජඤ්ඤයක් කරගන්න තියෙනවා. පස්සද්ධියක් කරගන්නයි කියලා කියනවා. සුඛයක් කරගන්නයි කියලා. ඉතින් මේ ශාත්‍රයේ දන්නේ නැති යෝගාවචරයා කයට හිත ගත්තාම දැනෙන හැම දෙයකටම චෝදනා කරනවා. කයට හිත ගියාම දැනෙන හැම දෙයක්ම වෙහෙසකට කරදරයකට ගන්නවා. නමුත් යෝගාචර දන්නේ මේ කයට හිත ගිය නිසායි මේ වේදනාව දැනෙන්නේ. කයට හිත ගිය නිසායි මේ හිතවිලි දැනෙන්නේ. කයට හිත ගිය නිසායි මේ සද්ද ඇහෙන්නේ. කයට හිත ගිය නිසායි ආස්වාස් ප්‍රසවාසයේ පේන්නේ. ආස්වාස්යේ පේන්නේ නැහැ මට ප්‍රසවාසයේ පේන්නේ. ප්‍රසවාසයේ පේන තමයි ආසාවේ පේන. මේ සියල්ලම සිද්ධ වෙන්නේ සතිය පිහිටෝප නිසා කියන කාරණාව යෝගාචර ඉක්මවල බැලුවොත් භාවනා කරනකොට චෝදනා කරනවා සද්ද ඇහෙනවා හිතවිලි එනවා වේදනාව වැඩනවා ආනපන දැනෙන්නේ නැහැ කිය. නමුත් මේ සතිය සතිය පිහිටපිගේ ආනිසංශයක් නේද මේ බුද්ධ විඳින්නේ කියලා ඒ විදියට මේ පැමිණි දුක් පැණි රහයි කියලා කයට හිත ගැනීමේ ප්‍රමෝදය පහල කරගන්න සුවිශේෂී විපස්සනා බුද්ධියක් අවශ්‍යයි. මීමන්සා බෝධක් අවශ්‍යයි. ධම්මචක් ධම්ම විචයක් අවශ්‍යයි. විචාර බුද්ධියක් අවශ්‍යයි. බැලුව බැලමට ඉතාමත්ම කලාතුරකින්කොට තමයි ඒක තියෙන්නේ. ඒක පේනවා කමඨාන් සුද්ධ කරනට දාන වார்த்தාවේ දැනෙන දැනෙන හැමදේම බාධාවකට කරදරයකට දුකකට ගන්නවා. නමුත් මේ කරදර ටික හරි දන්නේ කයට හිත ආපනිෂා නේද? ප්‍රතිපදාදිකේ වැඩිච්ච නිසා නේද සතිය පිහිටපු නිසා නේද කියලා කෙනෙක් කියලා දුන්නත් ඒ අනුව හිතන්න බෑ මගේ අර්ථකතනේ තමයි මේ සමත යානික යෝගාවචරයට මේ සැප වළංගු නැහැ. එයා ගණන් ගන්නෙම නෑ. එයාට ඉල්ලන්නේ ඉඳගත්ත ගමන් මට අර සැප මේ සැප ලැබෙයි, ධානා සුඛේ ලැබෙයි කියලා. නමුත් ලැබෙන්නේ දුකක්. ඒ දුක සැපක් කරගන්න ප්‍රීතියක් පිහිටි පරණතාවයක් කරගන්න බුදුහාමර අපිට යාන්ත්‍රණය කියලා දීලා තියෙනවා. මේක වර්තමානයේ තියෙන එකක්, භාවනාවෙන් ලැබිච්ච එකක්, ප්‍රතිඵලයෙන් ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්. ඒ නිසා මේක දරන්න පුළුවන් එකක්. ඒ නිසා මේක දරන තාක් අපිට කාම ගුණයන්ගෙන් එන ආදීනව නැහැ. අරණ්‍ය වාසී ආදීනවක් නැහැ. දැන් තියෙනවා ආදීනවයක්, දුකක්, දරතයක්, කයට සීමා වෙච්ච එකක්. ඒක තියෙන එකම සැපයක් කරගන්න. ඊට පස්සේ මේ කයේ තියෙන හතර මහ භූතයන්ගෙන් එකක් ආපු වෙලාවක ඉස්මතු වෙච්ච වෙලාවක වායෝ ධාතුවේ වෙලාවක අපි වායෝ ධාතුවේ හිත දැම්මට පස්සේ වායෝ ධාතුව කියලා අපිට ලස්සන දෙයක් පේන්න නැහැ. ඒකේ තියෙන්නේ සමුදීරණ, විත්තරණ ගතිය විසිරෙන, පුම්බන හකලන ගතිය ඒක වෙහසක්. නමුත් මේ වෙහස දන්න නිසා වෙහසේ හිත බැඳපු නිසා වෙහසේ හිත පිහිටවපු නිසා ගමක දුක් නැහැ. අරණ්‍යක දුක් නැහැ. දැන් මුළු කයෙම දුකක් නැහැ. දැන් තියෙන්නේ මුළු කයේ වායෝ ධාතුවට දාලා දුක විතරනේ. කියලා යෝගාවචරය දැන් තියෙනවා දුකක්. නමුත් ඒ දුක කායක දුක් වලින් හතරෙන් කයි. කියලා මෙන්න මේ ගණන් ක්‍රමය මේ කියන විචාර බුද්ධිය දෙන්න හැදුවට අපේ හිත මොනම තාලින්වත් ඒක බාර ගන්න කැමති නැහැ. එයා හිතන්නේ මේ කය වාසයේ වායෝ ධාතුවේ හිත ගියාම සුද්ධ සැපයක් ලැබෙන්න ඕනේ. ඒකෙති ලැබෙන මේ කරදර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයා ආනපානේ භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනකොට ඉරියව්ව වැක් කරනකොට යෝගාවචරය ඒව චෝදන අවශ්‍ය තමයි සඳහන් කරන්නේ. නමුත් යෝගාවචරය දන්නවනම් මේ වැක්කිරණ ගති, නගා හිටවන ගති, ඉද්ද ගැහුවගේ හිටවන ගති සේරම වායෝ ධාතුවේ ක්‍රියාකාරකම්. ඉතින් මේ කයට හිත දාලා හොඳට බලනකොට පේනවා අපිට මේ කිලින් කරගෙන ලස්සන්ට වත්ත පරියන්කේ තියාගෙන ඉඳ ගියාට මේක වැක්කිරණ. මේක අපිට ඕන විදිහට පවත්වන්න බෑ. නමුත් මේ පවත්වන්න බැරි බව අපි දකින්නේ වායෝ ධාතු හරහා අස්පනා පිට වර්තමාන වශයෙන් භූතම් භූතතෝ වශයෙන් හේතුඵල ධර්මයේ හටගත්ත දේ හේතුඵල ධර්මයෙන් හටගත්ත විදිහට දකිනවනම් අපේ කය පිළිබඳව මෙතෙක් නොදක්කා නොදක්නා දේවල් දැන් දැන් දකින්න පටන් අරගත්තා කියලා විපස්සනා ඥානයේ තියෙන කෙනාට ඒ විමර්ශා බුද්ධිය තියෙන කෙනාට ඒකේ සතුටක් තියෙනවා. විමර්ශා බුද්ධිය නැති කෙනා පශ්චාත්තාප වෙනවා සෙනගමන්ට භාවනා කරන්න බෑ. මගේ කය වැක්කිරනවා. එක්ක ආස්වාසේ පේන ප්‍රසවාසේ පේන්නේ නැහැ. එනනම් ආස්වාද ප්‍රසවාස ටිකක් වෙලා යනකොට සම වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස නොපෙනී යනවා. ආස්වාද ප්‍රසවාස දීර්ඝ වෙලා කෙටි වෙනවා. ආදි වශයෙන් මේ වාතයේ වායෝ ධාතුවේ මේ වෙනස් වීම සියල්ලම ලස්සනට දකින්න ගමන් මීමන්සා බුද්ධිය නැති කෙනා ඒක පශ්චාත්තාපයට හේතුවක් කරගන්නවා. මීමන්සා බුද්ධිය ඇති කෙනා මට වෙනදට වැඩිය හුස්මේ විපරිණාමයේ තේරෙනවා. වෙනස් වීම තේරෙනවා කියලා ඒක ප්‍රමෝදයට කාරණාවක් කරගන්න. ඒක නිසා ඒ අසත්පුරුෂයා අසත් ධර්මයේ අනුගමනය කරන එකන සුත්තමේ ඥානෙ නැති එකන භාවනාදී හම්බෙන හැම දෙයක් එක්කම රණ්ඩු කරනවා. හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද මොනවදෝ අපේක්ෂා කරනවා. නමුත් විපස්සනා වශයෙන් ඇතිදී ඇති හැටිය දැකීමට යන කෙනාට තේරෙනවා මේ දේවල්වත් අඩු ගානේ පේන්නේ බලපු නිසානේ බැලුවේ නැත්තම් අපි ඉන්නේ අතීත අනාගතේනේ නැත්තම් අරයා මෙයා ගැනනේ නැත්තම් අතන ගැනනේ දැන් මේ මෙතනම සිද්ධ වෙන දේ වශයෙන් බලනකොට යෝගාවචරය ටික ටික තේරුම් ගන්නවා මම දැන් මෙතන වශයෙන් මොනවා බැලුවත් අපිට ඕන දේ බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. අපි හිතන දේ වහා වෙනස් වෙන සුළුයි. මේ වෙනස හැම වෙලාවෙම දුක දනවන සුළුයි. යමක් ඇතිව නැතිව යන බව තියෙනවනේ ඒක වෙනස් වෙන සුළුයි. යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකයි. එච්චරයි බුදුරජාණන්සේගේ මේ න්‍යාය ධර්මයේ. දැන් මේ යෝගාවචරයට ලස්සනට මේ දුක්ඛ සත්‍ය අවබෝධ වුණාට යෝගාවචරයක ධන බාරගන්නේ පරාජයක් විදියට, වැරදිල්ලක් පෙරදිල්ලක් විදියට, එහෙම නැත්නම් අතෙන් පාලන ශක්තිය ගිලිහිමක් විදියට ප්‍රමෝදයට කාරණාවක් කරගන්න දන්නේ ප්‍රීතියට කාරණාවක් කරගන්න දන්නේ සති සම්පජඤ්ඤයේ තියෙන බාට ලකුණක් කරගන්න දන්නේ මේ තියේදි තිත තැම්පත් කරන්න පුළුවන් දක්ෂයාට කියලා දන්නේ සුඛයක් විඳින්නේ නැහැ ඒ නිසා භාවනා කරන ගමන් කමඨාන සුද්ධුනේ නැත්තම් භාවනා කරන ගමන් මේ සුතමේ ඥානෙ වැඩුන් නැත්තම් භාවනා ජීවිතේ නිකම්ම මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ තමයි කිසිම රසයක් නැති නිකන් ඇටයක් සූපු කරන බල්ලෙක් වගේ ඔය භාවනා කරනකොට තියෙනවා මේ තමයි රාගේ දුරු වෙන හැටි. නීරසකම එනවා. ඒකාකාරීකම එනවා. පාළු ගතිය එනවා. මේ තමයි බුදුරජාණන්සේගේ දක්ෂකම. මෙතෙක් කාමෙන් තෙත් වෙලා රාගේ ආශ්‍රය කරගෙන හිටපු හිත හොඳටම අස්පනා අපිට අරමුණ පෙනෙද්දිත් එnde ende ende ende එක දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වේලා වගේ අරක තියෙන වර්ණ සංඨාන අනිත්‍ය පිණිස දුක පිණිස පිටරන. ඒකට නම් ඔච්චර වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. මෙතන ඉන්න කවුරක්වත් නොදකත් නැහැ. හැම කෙනා මේකට ප්‍රතික්ෂේප කරනවා. අප කෙනා මේකට වෛර කරනවා. ඒ වෛර කරන්නේ මොකද්ද මේ නිවන පිළිබඳව හිතාන ඉන්නව මොකද්දෝ කියලා ඒක නොලැබෙන නිසා භාවනා කරනකොට මේ කියන කම්මැලිකම නීරසකම ආපු නැති කෙනෙක් නැහැ භාවනා කරනකොට ඒ වගේ මේ වේදනා හිතවිලි ශබ්ද ගැන කතා කරාට ආස්වාද ප්‍රසආසය නොදකපු කෙනෙක් ඇත්තෙත් නැහැ. නමුත් ඒ දකින ආස්වාද ප්‍රසආසය අර බලාපොරොත්තු වෙන ප්‍රීති ප්‍රමෝද නැත්තම් මිහිරියාව නැති නිසා එයා ශබ්ද වේදනාවට චෝදනා කරන්න පටන් ගන්නවා. නමුත් මේ වැටහෙන දේ දුකක් තමයි. නමුත් මේ දුක නිසා මේ මේ දුක ඉස්මතු වෙච්ච නිසා කාමය අපි ළඟ අතහැරුණානේ. නැත්නම් කාම තණ්හාව අයින් වෙලානේ දැන් තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන්න පුළුවන් භව තණ්හාව. නමුත් භව තණ්හාවට යන්නේ නැතුව කාම තණ්හාව දුරු කරන්න බෑ. භව තණ්හාවට ගියාට පස්සේ ඒකේ ඉන්නත් බෑ. ඒක විභව තණ්හාවෙන් ඒක ප්‍රතික්ෂේප ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. එතකොට වෙන්නේ විභව තණ්හාව කියලා කියන්නේ මේ බල බලා හිටපු රූපය නොපෙනී යන්න පටන් ගන්නවා. ආස්වාසය නොපෙනී යන්න පටන් ගන්නවා. පිම්බි මෑකිලිව නොපෙනී යන්න පටන් ගන්නවා. ඒ නොපෙනී යන්න පටන් අර ගන්නකොටත් අනේ මෙච්චර ආයාසෙන් උපයාගත්ත සත්‍ය අරමුණ නැති වුණා. ආසර් ප්‍රසවාසයේ ප්‍රකට බව නැති වුණා කියලා ඒ යෝගාචර කොච්චර මේක පටලවා ගන්නවද කියනවනම් ආස්වාද ප්‍රසවාසයේ නැතිවීම සතිය නැතිවීමක් විදියට වගේ ඉසాత බැඳගෙන ආඩනවා. ඔත් යෝගාවචරය දන්නවනම් මේ කාම තණ්හාව දුරුවන් කරන්න ගත්ත භව තණ්හාව තමයි මේ රූපෙට තියෙන ආසාව, රූප භවයට තියෙන ආසාව. ඒක දිහා බලාන හිටියොත් අනු අනුපස්සනා විදියට නැවත නැවත බැලුවොත් ඒක ගිවෙනවා. ඒක මේ මගේ දෝෂයක්වත් කවුරුත් කරපු සාපයක්වත් බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රජාලයක්වත් නෙමෙයි. ඒක ගෙවීම හරහා සියුම් වීම හරහා රූපේ තිබුණ තැන අරූපේ මතුවෙනවා. ආස්තිකේ තිබුණ තැන නාස්තිකේ මතුවෙනවා. ඒක කසින භාවනාදී කරන්නේ කසින නිමිත්ත වෙනුවට කසිනු ගහාටම අවකාශයේ මතුවේ. අපි බලා හිටියනම් නිල් පාට රවුමද්දියා කසින නිල කසිනේදියා ඒක අවකාශයේ දකින්නයි කියලා කියන්නේ එතනම ඒ කසිනේ උගුල්ලා දාලා එතන තියෙන අවකාශයේ දකින්න. අභාවය දකින්නවා. ඉතින් මේක විපස්සනා වෙදී සිද්ධ වෙන්නේ මේ භාවනා කරන කෙනාට ඉදිරියෙන් තියාගත්ත ආනාපානේ එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙනකොට කනගාටුවටපත් වෙනව වෙනුවට ඒක ප්‍රමෝදයක් කරගත්තොත් ඒක ප්‍රීතිර කාරණාවක් කරගත්තොත් ඒක සතිය සමාධිය දියුණුවක් විදිහට සම්පජඤ්ඤේ දියුණුවක් විදිහට කරගත්තොත් යෝගාවචරයට තේරෙනවා එන්නේ විදිහට බැලුවේ නැත්නම් භාවනායේ දියුණුවක් එවන්තම් භාවනාවට අනුග්‍රහ කිරීමක් භාවනාවට අදාළ උදව් ආධාර කිරීමක් කරන්න. ඒ අනුව අපි ළඟ තියෙන මේ සාමාන්‍ය දැනුම මේ වෙනකොට සෑහෙන අලුත් භාවයකට පත් වෙලා තියෙන්න ඕනේ යෝගාවචරයට ඇත්ත ඇති හැටියෙන් කියන්න. කමඨාන සුද්ධ වෙන්නේ. සුද්ධ වෙන්නේ නැත්තේ අපි මේ පීති පරණතා කියලා ප්‍රීතිය පැතිරෙන තාලෙට භාවනා දිහා බලන්න දන්නේ නැතිකම නිසා. ඉතින් ඒක පැත්තකට බලනකොට ඒක ආධුනිකයක ආධුනික යෝගාවචරයකින් අපේක්ෂා කරන එක බරපතල වැඩි. ආධුනික යෝගාවචර මේ වගේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න, සංකල්ප පිළිබඳ ප්‍රශ්න, යෝනිසමස්කාර ආයෝනිසමස්කාර පිළිබඳ ප්‍රශ්න දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ යෝගාවචරගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. කමට අහන් දෙන ගුරුවරගේ ප්‍රශ්නයක්. නිසා ගුරුවරට යුතුයකමක් තියෙනවා. එයාට විවිධ උපමා මාර්ගයෙන් උපමා මේ රූපක මාර්ගයෙන් ආප්තෝපදේශ මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් මේ උපදින උපදින ඇති වෙන ඇති වෙන දකින දකින ස්වභාවදී මේ වෙනදාට වඩා පේන්නේ සතිය නිසා ඒ නිසා මේ සතියට අනදර කරන්න එපා සතියට බාධා කරන්න එපා. සතිය පෙන්නන දේ හොඳ නැතුනට සතිය කියන්නේ හොඳ එකක්. ඒක තමයි මෙතෙන්දී දෙන්න තියෙන ආදර්ශය. සතිය පෙන්නන්නේ හොඳ එකක් නෙවෙයි. නමුත් මේ හොඳ දේ හොඳ නැති දේ හරි පෙනෙන්නේ සතිය නිසා. ඉතින් අන්තිමට සතිය හොද්දටම ඇති හැටිය පෙන්නකොට ලකුණු තුනයි පෙන්වන්නේ. අනිත්‍ය පෙන්වනවා, දුක පෙන්වනවා, අනාත්මය පෙන්වනවා. ඉතින් මේ යෝගාවචර මේ අනිත්‍ය පෙන්වන්න හදනකොටම මූණට කියලා ගන්න. ඉතින් උණු වතුර වක් කරනවා. ඒකල කියනවා මට මේ සතිය නොදකින් මට මේ බලාපොරොත්තු වෙද්දී ලැබිලා නැහැ. ඒ නිසා මේ සතිය උප්පරීම කර දීලා බරා දෙන වෙලාවේ යෝගාවචරය ඒකට අනදර කරනවා. නොදැනුවත්කම නිසා. හිතලා නම් කවුරක්වත් කරන්නේ මේක වෙනවා. මෙන්න මේකට උපමාවක් දෙනවා අටුවාචාරින් වහන්සේලා. ඒක දෙන්නේ ඇත්තටම භාවනාවේ ඉදිරියට ගිහිල්ලා අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කියන අනුපස්සනා මේක වටහාගෙන හරියටියට දාගෙන ඒ අනුව අනු අනුපස්සනා සතිය හරහා මේ අනිච්ච භාවයේ දක්නාසුඩුව අරමුණු පෙරලෙනවා ඒක තමයි බලන්න ඕනේ. අනිච්ච ඒ අරමුණ පෙරලෙන්න පෙරලෙන්න දුකයි දැනෙන්නේ ඒක තමයි දකින්න ඕනේ. මේ අනිත්‍ය වූ දුක් වූ මේ දේ මම කියාගන්නේ ඒක අනාත්මමට පාලනය කරන්න බෑ. මට අඬමට්ටු කරන්න බෑ. ඒක තමයි දකින්න ඕන කියන කාරණාව මතක කරලා දෙන්න උපමාවක් කියනවා ස්වාමීන් වහන්සේ නමක් පාරායන පිරිවෙනක ඉන්න අවශ්‍යතාවයක් මතුවන පාත්‍රයකට ඒතර පාත්‍ර වෙලඳාම යන වෙලෙන්දෙක් පාරේ යනවා. ඉති මේ හාමුදුරුවෝ ගාව සල්ලි තියෙනවා. හැබැයි කැපකාරයෙක් නෑ සල්ලි අත ගන්න. ඉතින් මෙයා කතා කරලා කියනවා උපාසක මහත්තයෝ පාත්‍රයක නම් අවශ්‍යතාවය තියෙනවා. මේ වෙලාවේ මේ ගනුදෙනු කරගන්න කැපකාරයෙක් නැහැ. ඉතින් අසවල් තැන මුදල් නම් තියෙනවායි කිය. ඒක කැපකාරයා කියනවා, අපත්‍රකාරයා කියනවා, ඔබ හන්දේ පාත්‍රය තෝරගන්නකෝ. මම මේ තියෙන තැනින් මුදල් ප්‍රමාණයට ගන්නම් කියලා. ඉතින් මේ එකඟතාවයේ මත හාමුදුරණ දෙන පාත්‍ර පොදිය. ඉතින් හාමුදුර තෝරන පාත්‍රය තෝරගන්න. ඊට පස්සේ කියනවා පාසක මන්ට මේක කීරද දෙන්නේ. ආ මේ කිම අපි හිතමු 100ක මිලකට තීන්දුව කරනවා. මේක තමයි මට ඕනේ මේ හැඩෙත් හොඳයි ඔක්කොම හොඳයි කියලා මේ උපාසක මහත්තයා දැන් පන්තලේ තියෙන ඒ අරමුදෙන් 100ක් ගණ්ඩ භාණ්ඩ තීන්දුව. තීන්දුවට මේ හාමුදුරුවෝ හොඳට බලනවා. බලනකොට බලනකොට පෑස්සුමක දෙන පුංචි ඉලක්ක අහුවෙනවා. ඒක තල තෙල් ගාලා වහලා තියෙන්නේ. හාමුදුරුවෝ හොඳට හතර තියලා බලනකොට හිලක් හම්බ වෙනවා. ඊට පස්සේ කියන උපාසක මහත්තයෝ මේක ඔයා කිව්වේ මේ සම්පූර්ණ එකට මේ මේ මුල මේන් බලන මෙතන හිලක්. මේක මේ පාත්‍ර තල තෙල් වලින් මැහිලා තියෙන්නේ. ඒ නිසා මොකද කියනා මානේ ස්වාමීන් වහන්සේ මාත් ඕක දැක්කේ නෑ. හොඳයි හොඳ 90ක් දෙන්නකෝ. කියලා ඔන්න අර හිල දැකපු නිසා ගාන බස්සනවා. ඊට පස්සේ ආම්දුරණ සැකේල හොඳට තව බලනකොට තව හිලක් හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා අයිටත් වැඩිය මේක තියුම්. මේ පේන්ට් එකකින් වහලා තියෙන්නේ. ඒ නිසා මොකද කියන්නේ? ආ එහෙනම් ස්වාංශ 85ක් දෙන්නකෝ. ඊට පස්සේ බල බල ඉනකොට තව හිලක් හම්බ වෙනවා. එතකොට මුදලාලි කියනවා දැන් බලන්නකො තුන්වෙනි එකත් හම්බුණානේ. මට හැබැයි මේ පාත්‍රේ නම් හොඳයි. මට මේ හිල් වහලා වැඩ ගන්න පුළුවන්. නමුත් මේ බඩුවේ හිලක් තියෙනවා. ආයෙන උපහැත්තපත් වෙන්න. නැත්නම් 75ට මිල තීන්දුව කරනවා. ඉතින් ඊට පස්සේ කියනවා නාත්තර මුදල් තියෙන අරගෙන යන්න කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේ අහනවා මේ හිල් දැකීම හොඳද නරකද කියලා. හොඳට පරීක්ෂා කරන නිසා දකින්නේ හිල්. මේක වාසිද අවාසිද කියලා. මේක මගේ කරගත්තට පස්සේ සල්ලි දුන්නාට පස්සේ හිල් දැක්කනම් අවාසි. සල්ලි දෙන්න ඉස්සෙල්ලා දැකපු නිසා වාසි. ඒක නිසා මේ Taman ගත්ත අරමුණ අනුන්ගෙන් ගත්ත අරමුණක් අපි ගන්න. කොහිදෝ යන අරමුණක්. අරගෙනලා මේ අරමුණේ තියෙන අනිත්‍යතාවයේ දකින්න දකින්න අපි කනපින්දම් ගැහුවට අනේ මේ දේවල් එක විදිහකට තියෙන්නේ නැහනේ. ඒක පෙරලෙනවනේ. මේ හොඳට ගොරෝසුර තිබුණ එක දැන් ඔන්න සිව් වුණා. ඊට පස්සේ නොපෙනී ගියා. ඊට පස්සේ වෙන එකක් ආවා. ඉතින් මේක තමයි අනිත්‍ය කියන්නේ. ඒ අරමුණේ ඒ දේ දකින සතියේ දෝෂයක් නෙවෙයි මේ. සතිය හොඳ චීන කන්නාඩියක්. ඒකෙන් පෙන්නන දේ වැරදි නිසා අපි චීන කන්නාඩියට බයින. අපි හිතමු ගෙදරක තියෙනවා කියලා විශාල මිනිස්සෙක්ගේ උස හිටගත්තාම බලන්න පුළුවන් තරම් රූපයක්. ඉතින් කැතපුරුෂයෙක් ඇවිල්ලා ඕකොඩ ඉඳගෙන ඉස්සරහ ඉඳගෙන ඒ මනුස්සයෙකුත් නැද්දකින් මේ කණ්ණාඩිය පෙන්වන්නේ කැත රූපයක් නේ කියලා. ඌ ඒ කණ්ණාඩිය කඩලා දැම්ම හැදුවට. ගෙදර මිනිස්සු දන්නවා මේක ඉස්සරහට කැතේ එකෙක් ගියොත් කැතේක පෙන්නවා. ඉතින් කණ්ණාඩිය දෝෂයක් මේ. මුගදෙනේ කණ්ණාඩිය වෙනස් කරන්න හදනවා. මේ Tamange කැත රූපේ දකින්න නැතුව. ඒ වගේ තමයි සතිය මේ පෙන්වන්න හදන දේ හිල් තුනක් කියලා හිතා ගන්න. ඒක මේ රත්තරන්වත් මුතුවත් මණික්වත් හොඳවත් තවරලාවත් සුදු හඳුන්වත් රත් හඳුන්වත් මේකේ නැහැ. මේකේ තියෙන්නේ බැලූ බැලූ දේ පෙරලෙන ගතිය. අන්නේ බැලූ බැලූ දේ මේ පෙරලෙන ගතිය දරතයක්, පෙහෙසක්, දුකක්, දායක් උනාට මේකේ ප්‍රීතිය පහල කරගන්න නම් යෝනිසමනසිකාරය තියෙනවා. මේක ප්‍රීතිය පහල කරගන්න නම් සම්මා දිට්ඨිය තියෙනවා. මොකද අපි අවසාන වශයෙන් සාක්ෂාත් කරන්න දන්නේ අනිච්ච දුක්ඛ අනත්තන්න. මේ වෙනස් වෙන බව අරමුණේ වෙනස් වෙන බව බැලූ බැල්මට වෙහෙස කර වුණත් බැලූ බැල්මට දවන තවන ගතිය තිබුණත් ආන එක දිහා බලලා මේක මේ තරමින් පේන්නේ සතිය නිසායි සතිය නැත්තම් අපි ඉන්නේ අතීත අනාගතේ වෙන කවුරු හරි දිහා බල බලා වෙන තැනක එතකොට මේවා පේන්නෙත් නැහැ බලන්නෙත් නැහැ මොකද ඒව දිහා රාගය ඇති කර ගන්න ඒ නිසා අත නෑරිය හැකි විදියට යමක් අරගෙන ඒක දිහාම බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා කොයි එක බැලුවත් පේන්න තියෙන්නේ මේ හිල් තුන තමයි. ඒ නිසා ඒක නොදකින තාක්කල් මට ප්‍රේම කරනවා. මම නොදකින තාක්කල් මට මම කියනවා. ඒත් මගේ කියනවා. මගේ ආත්මය කියනවා. යම් වෙලාවකට යෝගාවචරයට මේ බලන බලන දේ හැම ඉරියව්වක්ම එක විදිහකට තියන්න බෑ. මේවා වෙනස් වෙන සුළු ගතියකටපත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. හුත්වා අභවතා ඇතිව නැති වෙන ගතියකටපත් වෙනවා. අනිත්‍යතාවකටපත් වෙනවා කියන එක බාර ගන්න නම් ප්‍රීති මනසක් තියෙන්න ඕනේ. හැකි සංඥාවෙන් යෝගාවචර භාවනාවට යන්න ඕනේ. මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ. භාවනා කරන යෝගාවචර විශාල පිරිසක් මේකට ලෑස්ති වෙලා නැහැ. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ භාවනා කරනකොට උඩයයි දිබ්බ චක්කු ඥානෙ පහළ වෙයි, දිබ්බ සෝත ඥානෙ පහළ වෙයි. රැස් වී දෙන්න පටන් අරගනි. කහා පාට පේන්න ඕනේ, නිල් පාට පේන්න ඕනේ කියලා පොත්වල තියෙන নানা ආකාර දේවල් බලාගෙන භාවනා කරනවා. ඒ නිසා මේ පේන විපරිණාමය අනිත්‍යතාවයේ තුලින් මතු කරගත යුතු ප්‍රමෝදේ මතු කරගන්න දන්නේ. ඉතින් මේක භාවනා කරනකොට බණක් මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගෙ නොලැබුණොත් අනාතයි අසරණයි. එචා භාවනා කරන්නදී ප්‍රශ්නයක් අද ලෝකේ නැහැ. භාවනා කරන කෙනා භාවනා කරන්න යන්නේ මේ කයට හිත යොදපුවාම මේක රත්තරන් දකින්න පුළුවන් වෙයි. මුතු මැණික් දකින්න පුළුවන් වෙයි. නැත්නම් ප්ලැටිනම් වගේ වටිනා ලෝහ මේක ඇතුලේ ඇති. ඒ නැත්නම් මේකේ සුදු හඳුන් රත් හඳුන් සුවඳ තවරලා જાති ඇති කියලා මොකක්වත් නැහැ. දෙතිස් කුණපයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක පේනකොට මේ බලපු නිසයි මේ පේන්නේ කියන සතිය තියෙන නිසයි මේ පේන්නේ කියන මේ කාරණාව කෙලින්ම කියාගන්න බැරි තරම්ම හිත චපලයි. ඒක හිතාගන්න කියන්න බැරි තරම මේක වංචනිකයි. ඒ තරමටම ෂටයි. ඒ නිසා ඇති දේ ඇතියට අපිට කියන්න බෑ. ඒ මොකද මේ බලන දේ පිළිබඳ ප්‍රමෝදයක් අපි ළඟ නැහැ. බලන දේ ප්‍රීතියෙන් බලන්න දන්නේ බලන දේ බලන්න බලන්නෙම ද්වේෂයෙන් බලන්න. ඒක නිසා විපස්සනා යෝග අවචරයා සතියෙන් බලනකොට පේන දේවල් නරක වුණාට සතිය නරක දෙයක් විදිහට කියන තරම් මෝඩ නැහැ. එයා දන්නවා මේ සතිය දක්ෂ නිසායි. එහෙම නැත්නම් මේ හාමුදුරෝ දක්ෂ නිසායි හිල් තුනක් දැක්කේ. හිල් තුන නරක වුණාට දැකීම හාමුදුරන්ගේ වාසියට හිටනවා. 100ට දෙන්න බඩුවේ 75ට බස ගන්න පුළුවන් වෙනවා මේ හිල් තුන දැක්ක නිසා. ඔගේ කවදා හෝ අපේ මේ ආධ්‍යාත්මික වස්තුවක් හෝ බාහිර වස්තුවක්. එහෙම නැත්නම් සංකල්පයක්. අපි ප්‍රේම කරන්නෙම මේවා බලපු නැති නිසා. දැකපු නැති නිසා ඕනම දෙයක් සතියට ලක් කරන්න. ඕනම දෙයක් විපස්සනාට ලක් කරන්න. ඔය මොනම දෙයකවත් ඔය හිල් තුන නැති එකක් නැහැ. එහෙම නැත්නම් මේ මේ ආදීනව නැති එකක් නැහැ. ඒ තාකල් අපිට රුචි අරුචි කියලා දෙකක් තියෙනවා. යම් දවසක සතිය ආවනම් මේකේ ගණ්ඩ තරම් දෙයක් නැති බව බුදුජානකසේ සඳහන් කරනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය මානි මේ ලෝකයේ මේ සර්වඥතා ඥාණයෙන් මට පේනවා රිංග ගන්න තරම් මම කියා ගන්න තරම් ආඩම්බර වෙන්න තරම් මොනම ධර්මතාවයක්වත් මුළු ලෝකෙම නැහැ කියලා. මේ ලෝකේ තියෙන තාක් වස්තු කිසිම එකක් මම කියා ගන්න වටින්නේ මගේ කියා ගන්න වටින්නේ මගේ ආත්මේ කිය ගන්න වටින්නේ රිංග ගන්න වටින්නේ අභිවදනය කරන්න වටින්නේ අභිනන්දනය කරන්න වටින්නේ කියලා. නමුත් අපිට කොයි කෙනාටත් භාවනා කරුවා හෝ නැතුව හෝ බෞද්ධ හෝ අබෞද්ධ වේවා මේක වේවා මේක නොවේවා කියලා පැමිණි දේ නෙවෙයි අපි බලන්නේ. පැමිණි දේ දෙකට බෙදනවා. නොපැමිණි දේ දෙකට බෙදනවා. බෙදලා දේ මට අවශ්‍ය දේ නොලැබීම නිසා පුදුමාකාර දුක් විඳීමක් විඳිනවා. කවුරු හෝ පැමිණිදු පැනිරහයි කියන තමන් වෙත පැමිණෙන දේ ප්‍රමෝද වෙන්න ඉගෙන ගත්තා නම් එවනත ඒක තුළ තියෙන ප්‍රීතිය ඉගෙන දකින්න ඉගෙන ගත්තා නම් ඊමණසගේ දෘෂ්ටි කෝණය මකන්න මායයටවත් බෑ මොනම කෙලෙසකටවත් බෑ ඒ නිසා එන හැම එකම යා සාධකයක් කරගන්නවා සාක්ෂියක් කරගන්නවා ඒ තමන්ට දෙන කසාය තුණ්ඩුව වගේ ඒ කසාය තුණ්ඩුවේ තියෙනවා තිත්තයි කියලා නැත්නම් මේ වේදා මට තරහට ලියලා දීපුවා කියලා නෙවෙයි. ඒ වේදා දන්නවා මේ ලෙඩේට මේක තමයි කතාය. ඒක තඹගත පස්සේ තීත්ත තමයි. ඒක බිව්වේ නැත්තම් සනීප වෙන්නේ නැහැ. ඒ නිසා මේ කතාය තීත්තයි කියලා විසි කරාට බෙහෙත ගුණ ගන්න බෑ. ඒ නිසා විපස්සනා යෝගාවචරයා හැම වෙලාවෙම මේ සිංහලයේ කියවෙන පැමිණුක් පෙන්රහයි කියන වචනේ හොන්තටම තේරුම් ගත්ත කෙනෙක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ පෙන්නනමනේ ගිහි ගියතල්ලා කැලේට ගියාම කැලේ දරතයක් තියෙනවා. පරිලාහයක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා, තැවිල්ලක් තියෙනවා. ඒක සැපක් කරගන්න කියලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කියනවනේ. ඊට පස්සේ කැලේට ගිහිල්ලා ඒ සැප කරගත්ත එක්කන ඒක අභිදමනය කරපු නැත්නම් ආනිසන්ත බුද්ධි විදිර කෙනාට විතරයි කායයකට හිත දාන්න පුළුවන්. නැත්නම් කැලේට කැලීට ගියා කියලා බය වෙන මනුස්සයාට කැලේ අනුතුරුදායකයි කියන මනුස්සයට කවදාකවත් හිත දාන්න බෑ කයට. එන්නේ නෑ වීරත්වයක්. ඇස් දෙක වහන්නවත් බෑ අඩු ගන්න. කයට හිත දාන තියා. යම් කිසි කෙනෙකුට කයට හිත දාලා ඇස් දෙක වහන්න පුළුවන් වෙන්නේ අරණකට ගියා කියන එකට බැහැගෙන සතුට වෙන කෙනා ප්‍රමෝද වෙන කෙනා. ඊට පස්සේ කයෙන් වැටෙනදී සුන්දර දෙයක් නෙමෙයි. මොකද ඒක ප්‍රමෝදයක් කරගන්නේ ඒ නිසා ගමෙන් එන දරතේ පරිලාහය අසහනේ අරණ්‍යෙන් එන පරිලාහ අසහන් නැති නිසා නැති වෙන ලකුණක් කරගන්නවා කය. ඊට පස්සේ ධාතු ගුණ වලට දානවා. ධාතු ගුණ වලත් ධාතු ගුණ වශයෙන් සැපක් නැහැ. ඒක ඒක තියෙන නිසා ඉස්සලා ඉස්සලා කියාපු જાති දුක් මෙතන නැහැ. අසහන මෙතන නැහැ. දැන් තියෙන්නේ මේ ධාතුන්ගෙන් අස්පනා අපිට මතුවෙන දුක් විතරයි. ඒක දැරිය හැකි. ආනෙ විදිහට ඒකත් ගිවන් කෙරුවට පස්සේ ඒ යෝගාවචරයා දැන් එන්නේ එන්නේ කෙලස් කෙවෙනවා. එන්නේ එන්නේ ප්‍රතිපදා විදිහට යනවා. මොනම අරමුණක් නැති වුණත් සතිය නැති වෙලා නැහැ. අරමුණේ යම් ආකාරයට සත්‍ය පවත්වපු සූර වෙච්ච දක්ෂ යෝගාවචර දන අරමුණු නැති වුණාට සතියට බාධාවක් නැහැ කියන්නේ. ඒ යෝගාවචරය විතරයි එතකොට මේ අනාරම්මන සතිය සහ අනාරම්මන සමාධිය කියන මේ සමාධි ගැඹුරු සමාධිය වලට යන්න පුළුවන්. නැත්නම් යෝගාචර හැම වෙලාවෙම සමාධිය සහ සතියෙහි පවත්න්නේ අරමුණකට බැඳලා. පහුවෙනකොට පහුවෙනකොට තමයි අරමුණ විපරිණාම වෙද්දී දුක දෙද්දී නැතුව යද්දිත් සත්‍ය කඩා ගන්න නැතුව යන්න පුළුවන්. ඉතින් මේ තාක්කල් මම මේ විස්තර කරන්න හැදුවේ හරි විදියට ප්‍රශ්න දිහා බලන්න දන්නවනම් ඒක විපස්සනා වශයෙන් පැමිණි දුකක් පැනිදහක් කරගන්න හැටි. උදාහරණයක් වශයෙන් කියනවනම් නෙල්ලි ගෙඩියක් අටේ දාගත්ත ගමන් තීත තමයි. නැවත හපහපා ඉන්නකොට ඒ හරහාම මිහිරි රසක් එනවා. ඒක කවදාකවත් නෙල්ලි කාපු නැති කාට එන්නේ නැහැ. නෙල්ලිය කටේ දාගත්ත ගමන් එන්නේ තීත්තක් තමයි. නමුත් ඒකම හපාපා ඉන්නකොට ඒ චිත්ත රසම පැණිදහක් වෙන්න වගේ වෙත පැමිණෙන දුකට නැත්නම් වෙත පැමිණෙන දේට සතියෙන් යුක්තව බලන්න පුරුදු වෙච්ච එකන තීරණ කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව බලන්න ගිය එකන නිවනට කෙට්ටුම මාර්ගය අල්ලනවා. ඒකට අපි කියනවා විපස්සනා මාර්ගය කියලා. ඒක අපි යම් බලමු උත්සාහ කරලා මේ සාමාන්‍ය අටුවා විවරණට අනුව පෙන්නන සමතෙන් කොහොමද බලන්නේ කියලා. සමතේදී පෙන්නන්නේ අපි කාම ලෝකේ ඉක්මවට පස්සේ අපි කියන විදිහට ගී ගිය අතහැරියාට පස්සේ ඒ යෝගාවචරයට දැනෙන්න පටන් අර ගන්නවා මේ කාමේ නැති වෙච්ච තැන කාමේ හේව නැල්ල මතුවෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කාමේ නැති කරන කාමේ හේව නැල්ල අල්ලපන් කියලා. මේක හරිම අමාරුයි හිතා ගන්න. කාමේ හේවණල්ල කියන්නේ නීවරණ. ඒ නිසා යෝගාවචරයට නීවරණ මතුවෙනවයි කියලා කියන්නේ කාමේ නැති වෙච්ච බවට ලකුණක්. ඒ නිසා නීවරණ පිළිබඳව මහා ලුකුවට කණපින්දම් ගහන්න යන්න එපා. නීවරණ ගැන දන්නවයි කියලා කියන්නේ ආ විශාල කාමයේ ගෙවම් කරලා. නීවරණ කියන්නේ හොඳ එකක් නෙමෙයි. නීවරණ අල්ලන්නේ නීවරණ වශයෙන් කේවල වශයෙන් හොඳ නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා නීවරණ අන්ධ කරනෝ අචක්කෝ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාන සංවත්තලිකෝ නිවන කියලා කියන්නේ ඇස් අන්ධ කරන දෙයක් ඇස් දෙක නැති කරන අචක්කෝ කරන දෙයක් ප්‍රඥාව දුර්වල කරන දෙයක් ප්‍රඥා නිරුද්ධ කරන දෙයක් නිවනේ අනිත් පැත්ත. නමුත් මේ නීවරණ ඇල්ලුවේ නැත්තම් අර කාමයේ අතාරින්න බෑ. ඒ නිසා ඊට පස්සේ ආ නීවරණත් එක්ක වැඩ කරනකොට නීවරණ අයින් කරන්න බෑ නීවරණ වලින් නීවරණ අයින් කරන රූප කර්මස්ථානයක් අල්ලන්න ඕනේ. ඒක තමයි සමත භාවනාවේදී අපි මේ කර්මස්ථානයකට වාංගු වෙලා කර්මස්ථානයකට හෙට්ටු වෙලා මේ නීවරණයන් ප්‍රතිස්ථාපනය කරන්න හදනවා. අපි නැවතත් කතාව පටින් ගත්තොත් පටන් ගත්තොත් කාමයේ ප්‍රතිස්ථාපනය කරන්න කියලා නීවරණ අල්ලනවා වගේම නීවරණ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රූප කර්මස්ථානයක් අල්ලන්න ඕනේ. ඒතර මේ පියවර දෙකකින් මේක නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් කියන නීතිය මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි හිතමු යම් වෙලාවකට ඒ යෝගාවචරයට නීවර දුරු කිරීම සඳහා ලේසි මේක තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන එක. නැත්තම් ආස්වාද ප්‍රසවාසය බලන්නේ. එහෙම නැත්නම් බිම්බි වැකිලින් බලන එක. සක්මන් කරන වෙලාවේදී ඩී වර්ණයන් පිටු දකින්න තියෙන ක්‍රමේ තමයි සක්මන් ඉරියව්වට හිත දානවා. එහෙම නැත්නම් මේ වම් පායට දකුණු පායට හිත දානවා. අපි හිතමු දැන් යෝගාවචරයට යම් වෙලාවක කයට හිත ගියා ඉඳගෙන ඉන්න නැත්නම් ආනාපානට හිත ගියා. එහෙම නැත්නම් සක්මනේදී සක්මන් ඉරියවට හිත ගියා. එහෙම නැත්නම් වම දකුණට හිත ගියයි කියලා. මෙන්න මේ අදාළ වේලාවේදී නීවරණයන් වෙනුවට නීවරණ නැති ආරමුණට හිත ගැනීම සඳහා විතක්කේ කියන චෛතසිකය සමත භාවනාදී හොඳට මතු කරලා දෙනවා. මේකට තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. අපි හිතවිලිත් එනවා, තද්දත් එනවා, වේදනත් එනවා. වරින් වර සමෝසේ ආනපානෙත් එනවනම් ඒ වෙලාවේදී ආනපන ඉස්මතු කිරීම සඳහා ආස්වාසි ආස්වාස්වාසි මෙනෙහි කරන්න කියනවා. ප්‍රස්වාසයේ ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන අරමුණ ඉස්මතු වෙනවා අනිතව නොසලකා හරිනවා. මේක තමයි නීවරණයට දෙන්න තියෙන උත්තරේ. නීවරණ මෙනෙහි කරන්න යන්නත් එපා. නීවරණ පිළිබඳ පශ්චාත්තාප වෙන්නත් එපා. ඒ වෙනකොට විනීවරණ ධර්මයක්, නීවරණයෙන් තොර ධර්මයක් අරගෙන ආස්වාද ප්‍රසවාස අරගෙන ඒක නැවත නැවත මෙනෙහි කරමින් ආනාපානයේම ඇසුර පවත්තන්න ගියොත් ඒ පවත්තන හැම වෙලාවෙම නීවරණ නැහැ. එනිසා යෝගාචර කවදා හරි තේරුම් ගනි. මට ඉඳගෙන ඉන්න පැයෙම නිවර නැතුව ඉන්න බෑ. නමුත් මෙන්න මේ මේ චිත්තක්ෂණ වල මේ ආස්වාසේ බලන වෙලාවේ මෙනේ කරන වෙලාවේ ප්‍රස්වාසයේ මෙනේ කරන වෙලාවේ මේ නිවර නැහැ කියලා දැනගත්තොත් මට තේරෙවි මේ ජීවිතේදීම නීවරණ තදංග වශයෙන් දුරු කරන්න වෙලාවක් තියෙනවා. සම්පූර්ණ වශයෙන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්න බෑ. නමුත් තදංග වශයෙන් දුරු කිරීම පවා විශාල වීර ක්‍රියාවක්. ඒ කරන්න උදව් කරන්නේ විතක්කේ. අරමුණට හිත නැංවීම. ඊටසේ ਵਿਚාරයෙන් කරලා දෙනවා. දැන් මේ අරමුණේ හිත ඉන්නවා කියන්නේ නීවරණ නෑ. අරමුණේ චිත්තක්ෂණ දෙකක් හිටියයි කියලා කියන්නේ නීවරණ චිත්තක්ෂණ දෙකක් නෑ. අරමුණේ චිත්තක්ෂණ තුනක් කියලා කියන්නේ නීවරණ නෑ චිත්තක්ෂණ තුනක්. ආස්වාද ප්‍රසවාස හතරක් පහක්. තප්පර හතරක් පහක්. මේ ඉnde ඉnde ඉnde අරමුණේ ඉnde ඉnde ඉnde නීවරණයක් නැති බව විචාර බුද්ධියට මිස දන්න කියන කෙනාට ඇර අනිත් කෙනාට ඒක ප්‍රසිද්ධ නැහැ. ඒ නිසා අසුවිරු ඥාන ඇති කෙනාට තේරෙනවා ඉස්සලා ඉස්සරහ මට මෙච්චර වෙලාවක් ඉඳගෙන ඉන්න බෑ. දැන් ඉඳගෙන ඉනකොට අරමුණේ හිත පවත්වන්න බලම් වරින් වර. ආස්වාද ප්‍රසාර හිත තියාන බලම් වරින් වර. ඒ තිබ්බ වෙලාවේ නීවරණ නැති බව ඇත්තනම් මම කොහොමද මේ වැඩියෙන් අරමුණේ හිත පවත්තන ඉරියව්වේ ආනාපානේ වැඩියෙන් හිත පවත්තන මම මොකද්ද කරන්න ඕනේ කියලා මේ යෝගාවචරයට ක්‍රම සහ විදි හොයන්න සිද්ධ වෙනවා. ඒක සඳහා අර කියන දෘෂ්ටි අවශ්‍යයි. අර කියන බැලීම අවශ්‍යයි. අපි හිතමු මේ යෝගාවචරය දැන් මෙනෙහි කිරීමේ යාන්ත්‍රය හොඳට තේරුම් අරගෙන හොඳට අවශ්‍ය වෙලාවේදී මෙනෙහි කිරීම හරහා නීවරණ අඩු తත්වේ. යන පිටු දකින්න తත්වේ කියන ආස්වාස් ප්‍රසආචේ හෝ ඉඳගෙන ඉන්න ඉරියව්. එතන තක්මන හෝ වම දකුණු වශයෙන් අල්ලගෙන යනකොට වේලාවක් එයි අද මාට කල් වෙඩි ඇති මේ වැඩමුළුව පටන් ගන්න දවස් 3-4ක් යනකොට වේලාවක් එයි තමයි විශ්වාසයක් පළ වෙනවා විනාඩි 10ක් 15ක්. මමන්ට ආස්වාස් ප්‍රසවාසලි 10ක් 15ක්. සමහරට සක්මනේ එහා කෙලවට ගිහිල්ලා මෙහාට එනකම්ම නීවරණ නැහැ. මූණට මූණ දාලා වාගේ අරමුණ තියාගෙන පුළුවන් වෙලාවක් එන. එතකොට යාට තේරෙනවා මේ අතේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ තියෙන තාක්කල් නීවරණ එනවා අඩුයි අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි කියලා මේ විතර්කය කියන උපකරණය පාවිච්චි කිරීමේ දක්ෂකම වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය මේ මෙනෙහි කිරීමට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. හැමදේම මෙනෙහි කිරීම හරහා අවශ්‍ය දේ ගන්නව ළඟට අනවශ්‍ය දේ අයින් කර ගන්න. මෙන්න මේම ගියාට පස්සේ වෙලාවක් එනවා යෝගාවචරයට හිත අතීතයට ගිහිලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. අනාගත සැලසුම් හදන්නෙත් නැහැ. අතීත අනාගත කියන මේ දෙකෙන් හිත විනිරුමුත්ත වෙන වෙලාවල් එන බව තේරෙනවා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. අතීතයට හිත ගියා නම් වික්ෂෝපේ තමයි කෙලවර සමාධි කැඩෙනවා. සතිය නැති වෙනවා කියලා තේරෙනවා. අනාගත පරිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ. අනාගතයට හිත සැලසුම් කරන්න ගියා නම් හිත තිගැස්සේ. කුහුලක් ඇති වෙනවා. සමාධි කැඩෙනවා. දැන් මට මේ වෙලාවේදී අතීතෙත් නෑ අනාගතෙත් නෑ කැළඹිල්ලකුත් නෑ ඔන්න අරමුණේ හිත හිටියා කියලා අර මෙනෙහි කිරීමේ දක්ෂකම විතක්කේ දක්ෂකම නිසා අතීත අනාගත දෙකෙන් හිත ගැලවෙච්ච බව තේරෙනවා. ඒ වගේම අරමුණක් මේ මූල කර්මස්ථාන තියෙනකොට සද්ද ඇහෙනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඒවට අමනාපයක් හෝ මනාපයක් නැහැ කියලා තේරෙනවා. ඒකත් භයානක භයානක නෙවෙයි, ඊ타ත්ම දක්ෂ සූර අවස්ථාවක් අරමුණට බාධක කරමින් හෝ සමක සමාපන්නව එන අනික් කර්මණු කෙරේ ද්වේෂයක් හෝ මූල කර්මත්තානේ කෙරේ ඇති මනාපයක් හෝ කියන අබිනත හිත හා අපනත කියන හිත දෙකම නැතුව අරමුණක් තියෙනවා අතිරේක අරමුණක් තියෙනවා මෙවදිහා තේරුමක් කරන්නේ නැතුව හිතන රක් කරගන්න නැතුව බලාන සිටීමේ හැකියාව කියන අබිනතයක් නැති අපනතයක් නැති හිතක් මදින් මද තනින් තන තේරණ පටන් ගන්නවා. අබිනති ආවන රාගානුසේ වැඩ කරනවා අපනති ආවන ද්වේෂානුසේ වැඩ කරනවා දැන් මෙයාට තේරෙනවා මේ අතගාලා අතගාලා පුරුදු කරලා පුරුදු කරලා මගේ හිතේ රාගානුසේ දෝසානුසයත් නැහැ මේ හිතවිලි සද්ද වේදනා ආවට ද්වේෂිකුත් නැහැ මූල කර්මස්ථානේ මිස්මතු උනායි කියලා ලොකු ආඩම්බරයකුත් නැහැ මේ මට්ටමට ගියාට පස්සේ තමයි හිත හුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම ඉස්සිලා පහන් දැල්ල කෙලින් එනවා වගේ චිමිනියක් දාපු ලාම්පුවක පහන් දැල්ල වගේ කෙලින් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අධික වීර්යයේ යෙදීම නිසා හිත වික්ෂිප්ත වෙලා ඇවිස්සිලත් නැහැ. වීර්යය මත නිසා නිින්ද ගිහිල්ලත් නැහැ. හරියට ගානට වැඩේට අවශ්‍ය කරන වීටි වීර්ය ආවට පස්සේ යට තේරෙනවා මම නිින්ද ගිහිල්ලත් නැහැ මට. එහෙම නැත්නම් ඉක්මන් ටිකමට ප්‍රතිඵල බලාපොරොත්තුෙන් දඟලන්න ගිහිල්ලා ඇවිස්සිලත් නැහැ. මෙන්න මේ හය කරුණෙන් නැත්නම් යුගල තුනෙන් හරියට මැදට හිත එන වෙලාව යෝගාවචරයට පොට්ට chance එකක් වගේ අහම්බයක් වගේ අහඹු දෙයක් වගේ ඔන්න වරින් වර තේරෙන පටන් ගන්නවා අතෝරක් නතුව භාවනා කරන යෝගාවචරයට. කියන්නේ අත නෑර භාවනා කරන්නේ. එතකොට මේ යෝගාවචරයට තේිනවා මට දැන් සද්ධාාවක් මතුවෙනවා. මේ මෙනෙහි කිරීම හොඳට විතක්කේ හොඳට යොදලා යොදලා බැලුවොත් මම යොදන කාලයට සාපේක්ෂව මට අතවාසියක් ලැබෙනවා. ඒ වගේම ඒක ඥානයක් බවට පත් වෙනවා. ඒ චිත්තක්ෂණයේ ඥානය දුර්වල කරන නීවරණ නැති වෙනවා. අචක්කු කරන නිර්වාණ නැති වෙනවා. අන්ධ කරන නීවරණ නැහැ. එතකොට යාට වරින් වර තේරෙනවා නිකන් ධර්මතා පිළිබඳව ගැඹුරක්. වරින් වර තේරෙනවා. එතකොට ශ්‍රද්ධාව එක පැත්තකින් වැඩි වෙනවා. අනික් පැත්තෙන් ප්‍රඥාව යම් පිටකට වැඩි වෙනවා. දෙන්නේගේ එක්කෙනෙක්ගේ කවම කවදාකවත් ওই දෙක සමබර වෙන්නේ නැහැ කියනවා. ශ්‍රද්ධාව වැඩි වෙච්ච එකනගේ ප්‍රශ්නාව ප්‍රඥාව කාබාසිනියා කරනවා සද්ධාව විසි. ප්‍රඥාව වැඩි වෙච්ච එකනගේ සද්ධාව කාබාසිනියා කරනවා. ඉතින් මේ භාවනා කරනකොට මතුවෙන මේ සද්ධාවම භාවනා කරනකොට මතුවෙන ප්‍රඥාව නාස්ති කරනවා. භාවනාවෙන් මතකන ප්‍රඥාව භාවනාවෙන් මතකන සද්ධාව නාස්ති කරනවා. ඉතින් මේ දෙන්න මේ සද්ධාවයි ප්‍රඥාවයි සමබර කරනවා කියන එක. දරුවෝ දෙන්නෙක් වදපු අම්මා මේ දරු දෙන්න අතර එකිනෙකාට අතර තියෙන ගැටුමක් තුනී කරන්න කටයුතු කරනවා වගේ දෙන්නම කුසින්ව දාගත්ත දරුවෝ. මෙයාට මෙයා පෙන්වන්න බෑ. මෙයාට මෙයා පෙන්වන්න බෑ. අහලා තියෙනවද දන්නේ නිවුන්නු දෙන්න ගෑනු පිරිමි වුණොත් කවම දාකවත් එක ගෙදරක තියන්න බෑ. දෙන්න මරා ගන්න. නිවුන් දරුවෝ හරි වසයි යතියි. ඒක නිසා ඒ දෙන්න ඈත් කරන්න ඕනේ. ඒ වගේ සමහරලාට හිටිනවා ඒ වගේ මේ එකම දරුවෝ එකම වෙලාවෙ උපදින දෙන්න. දෙන්නත් දෙන්න වෛර කරනවා. මේ භාවනාදී හට ගන්න සද්ධාව, භාවනාවේ හට ගන්න ප්‍රඥාව කාබාසිනිය කරනවා. ඒ වගේම තමයි භාවනාදී හට ගන්න සමාධිය, භාවනාව විසින්ම ඇති කරන වීරියෙන් කාබාසිනිය කරනවා. එතකොට මේ තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා තමන් භාවනා කරනකොට එන සද්ධාව ප්‍රඥාවත් එක්ක සමබරයි. භාවනා කරනකොට තමන්ම ඇති කරගන්න මේ වීර්ය සමාධියත් එක්ක සමබරයි කියලා ඒ ඒ පදම ඒ එකලස යෝගාවචරයට අහම්බෙන් තමයි හම්බ වෙන්නේ. එතන සූරකමක් අවශ්‍යයි, ධ්‍යාන භාවනාවක් අවශ්‍ය වෙනවා. අර ඉස්සලා කියපු කරුණු 6ට තත් ජාතානන් ධම්මාණං අනතිවත්ත නට්ටේන සම්පහන්සනා කියලා එයිදිම හට ගන්න භාවනාවම හට ගන්න ධානාංග එකිනෙක කුලල් කා ගන්න නැති වෙන්න ඒ යෝගාවචරයා පදම අල්ල ගන්න ඕන. ඔය කුකුල් පැටව ඇති කරන දවස් තුනේ පිටර බින්දිච්ච ගමන් කුකුල ඇති කරන කෙනෙක් දන්නවා සමහර පැටවෝ අනිත්‍යකට කොටලා ලේ දැක්කට පස්සේ එක දිග්ගටම කොටනවා. ඉතින් අපි කරන්නේ සාමාන්‍යයෙන් ඔය හොන්දට දැල්පත්තු වෙන ලන්තරුමක් දාලා ඒකේ සාමාන්‍ය කුකුල් පැටව 30ක් විතරේ ලන්තරුමේ රස්නේ වැවෙන්න අරිනවා. ඒ වැවෙනකොට කැම ටිකක් දුන්නාට පස්සේ දවස් 3-4ක් බලන්න ඕනේ. නමුත් අර කොටන් පැටියෙක් හිටියොත් ඌ බලනකොට දවස් 3න් පස්සේ බලනකොට සේරම කොටලා මරනවා. ඒකත් ලේ දැක්කට පස්සේ කෙරෙනවා. ඉතින් ඒක නිසා එහෙම කොටන ගතිය තියෙන කැනබලිසම් තියෙන පැටව දැක්කොත් උගේ හොට කපන්නෝ. හොට කපනවා ඒක තියෙන වෙනමම යන්ත්‍රයක් DB එක කියලා. දැම්මට පස්සේ උඩුතොලේ අර තියුණු කොටතොර කපලා දානවා. එහෙම නැත්නම් මේ එකම එකම කිකිලිගෙන් ආපු පැටවුන්ගේ එකෙක් අනිත් එක කොටනවා. ඒ වගේ තමයි මේ ධ්‍යාන වඩනකොටත් ලාමක අවස්ථාවේදී ඒ ඒ උපන් ධර්ම එකිනෙකා කාකොට වැටෙනවා. ඒකේ හැටි. ඒ යෝගාවචර හිතපු නපුරු ගතියක් නෙවෙයි. නමුත් මෙවුවා සමබර භාවය ඇති කරගත්තොත් තමයි ගමනක් යන්න පුළුවන්. අශ්වය පස් දෙනෙක් වෙදපු යන්ත්‍රයක එක එක අශ්වය එක එක පැත්තවලට ඇද්දොත් වාහනේ යන්නේ නැහැ. රතාචාර්යවර දැනගන්න ඕනේ අශ්වය සමබරව දාගෙන රතේ ගෙනියන්න. අන්න වගේ යෝගාවචරයට හම්බ වෙනවා තදුපක තත්ත ජාතානන් ධම්මාණං අනතිවත්තනට්ඨේන කියන එයින් උපන් ධර්ම එකිනෙකා යටපත් නොකරන විදිය සම්බර කරන්න වෙනවා. ඒ වගේම තදුපග විරිය වාහනට්ඨේන මුලින් මුලින් නම් ඕන කරන්නේ අරමුණ ඉස්තිරින් තියාගෙන ඉන්න එක. මේ තද්දාහදී ධර්ම වඩන එක. නමුත් පහුවෙනකොට පහුවෙනකොට මේ වඩන ලද ධර්ම සමතුලිත කිරීම කියලා තද බල වීර්යක් නෙවෙයි ඕන කරන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක්. ඒ නිසා යෝගාවචර ඉස්සරහට යනකොට අර්ථනම් මෙනෙහි කරන්න ඕනේ නෑ. හැබැයි දැනගන්න ඕනේ මගේ හිත දැන් තද්දාවට බරයි. ආ එහෙනම් ප්‍රඥාව නැති වෙනවා. මගේ හිත දැන් ප්‍රඥාවට බරයි නම් සද්ධාව නැති වෙනවා. මගේ හිත වීර්යයට බරයි එහෙනම් සමාධිය කැඩෙනවා. සමාධියට බර වුණොත් නිදිමත වෙනවා වීර්ය අඩු වෙනවා ආන් මේ විදිහට ඉස්සරහට යන්න යන්න ඒ යොදන වීර්ය අඩු කරලා මේ හටගන්න ලද ධානාංග සමබර කරනවා කියන එක සූර උනේ නැත්තම් ඒ යෝගාවචරයට උපචාර සමාධියෙන් අර්පණා සමාධියකට ය아가න්න බැරි වෙනවා. ඒක නිසා මේ භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල සම කරගත්තේ නැත්තම් අස්සියපස් දිනක් හම්බුණාට අස්සියපස් දින සමාකාරව යොදා ගන්න බැරි වුණොත් මේක සමාකාර වුණොත් ඒ ඒක රසට්ටේන කියලා හැම හැම අස්සයෙක්ම රතේ ඉදිරියට අදුන දෙන්නද කාකොටා ගන්න වෙනුවට ඉදිරියට අදු තල් වෙන වෙලාවක් එනවා. එතකොට ඒ උපන් එතන එතන උපන් මේ ධානාංග ඒක රස වෙනවයි කියනවා. ඒක රස වෙනවයි කියලා කියන්නේ පදම අහු වෙනවයි කියන එක. හරියට පොළොස් සම්බුලක් වෙනකොට ඒකට ලුණු ටික, කහ ටික, මිරිස් ටික ඔක්කොම ගානට වැටුනොත් ඒක තැම්බෙනකොට පුසුඹක් එනවා. එයා දන්නවා දැන් මේ පුසුඹෙන් දන්නවා පදම හරි. හරි රසයි. යම් විදියකට ලුණු ලාභයි කියලා වැඩිපුර දැම්මොත් පොළොස් සම්බුලේ රස ඉන්නේ පදම ඉන්නේ ඒ දාන කහ ටික ඔක්කොම ගන්නට එන නිසා භාවනා කරනකොට යෝගාවචරයට එනවා මේ ධර්ම පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පහ දැන් ඒක රස වෙන්න පටන් ගන්න විට හැබැයි මේක යෝගාවචරයට අයිති ගතියක් නෙවෙයි යෝගාචර කරනවා වවණ එක. නමුත් මම ඔක්කොම එක පවුලේ සහෝදරයෝ වගේ සාමකාමී වෙන වෙලාවක් එනවා. එතකොට තමයි යෝගාචර හිතෙන්නේ මේක නිර්ාමිෂ සුඛය කියන්නේ මේක. මේක මේ ඇහෙන් රූප බල්ලා ගන්න සැපක් නෙවෙයි. කනින් සද්ද අහලා ගන්න සැපක් නෙවෙයි. නාසයේ දිවට කයට සැප ලැබෙන එකක් නෙවෙයි මේ. භාවනා කරනකොට මතුවෙන ධානාංග පහ සමසේ වැඩ කරනවා. ඔක්කොම සාමකාමීව වැඩ කරනවා. ඒක රස වෙනවයි කියලා කියන්නේ. අන්නේ ඒක රස වෙනකොට මේ යෝගාවචරයට එන මේ තෘප්තිය ඒකත් හරි ප්‍රීතිජනක අවස්ථාවක්. ඒක ආවට පස්සේ යෝගාවචරයට කියනවා දැන් මේ ගතගත්ත එකලස මේ ඇති කරගත්ත සමතුලිත භාවයේ ලක්ෂ කෝටි වාරයක් කරගන්න බලන්න. මොකද ඒක ඉන්ටපෝවන් කඩලා යනවා. ආය හරියනවා. ආය කැඩෙනවා. ආය හරියනවා. ආනේක ආසේවනට්ඨේන සම්පහන්තනා කියලා කැඩෙන්න ඇරලා ආය හදාන්න. ආය කැඩෙන්න යනවා ආය හදාන්න. කරනකොට කරනකොට අර කලින් කියපු ධර්මතා හයත් මේ පස්සේ කියපු තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනත්තේන සම්පහන්තන තදුපග වීර්ය වාහනට්ඨේන අනුසම්පහන්තන ඒක රසට්ඨේන සම්පහන්තන ආසවනට්ඨේන සම්පහන්සන කියන මේ 10 සම්පූර්ණ වීම තමයි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාන කුල අටුවාවේ ධානයකට පෙළඹුණා නැත්නම් අර උපචාර මට්ටමින් අර්පණා මට්ටමට හිත ගියා කියලා කියන්නේ. ඉතින් ඒ ගියේ යනකොට ඒ දේවල් හරියට සමව යෙදඬ මේ විතක්කේ හරියට උදව් කරනවා. නැවත නැවත අරමුණට හිතේදීම හරියට උදව් කරනවා. ඊට පස්සේ දකින දකින අරමුණේ තියෙන ධර්මතා විචාර බුද්ධියට අහු වෙනවා. ඉතින් මේ විදිහට තමයි යෝගාවචරයා මේ පළවෙනි ධ්‍යානයේ තන වඩා ගන්නෙ. ඒක ගොඩාක් වශී කරන්න කියනවා. මට ලැබුණා කියලා විශ්වාසයක් ඇති ඒකට වෙනම වශීතා භාවනා කියලා අපි ලොකු සාංශින කාලේ උගන්වනවා. ගොඩාක් කල් යනවා ධ්‍යානයක් ඇති කරාට පස්සේ ඒක නතු කරගන්න. වශී කරගන්න. එහෙම නැත්නම් සිද්ධි කරගන්න. එimhe සිද්ධි කරාට පස්සේ ආට තේරෙනවා මේ මෙතෙක් එනකම් මෙතෙන්ට එනකම් මේ උදව් කරපු විතක්ක ਵਿਚාර කියන අරමුණට හිත නංවලා යොමු කරන මේ ගතිය අර ධානාංග ටික පිරිහේගෙන යනකොට ආයෙත් කාමයට අදිනවා. කාම ඡන්දේ වගේ දේ නිවර්ණ කරන හිටපු යටපත් කරන්න උදව් කරමින් හිටපු මේ විතක්කය ඉඳපු ගමන් කාම අරමුණට අදිනවා. ඉඳපු ගමන් ද්වේෂ අරමුණට අදිනවා. එතකොට යාට පේනවා මේ විතක්ක ਵਿਚාර ඉච්ඡරම අදහන්න පුළුවන් විශ්වසනීය චෛතසික දෙකක් නෙවෙයි. ගොරෝසු වෙලාවදී හොඳයි. සිවුනාට පස්සේ දෙන්න අල්ලිම කරදරයක් වෙනවා. ඒක නිසා යෝගාවචරය යම් වෙලාවක දැනගත්තොත් මේ ධ්‍යානයේ ලැබෙන මේ ප්‍රීතිය මතුවෙන්න දෙන්නේ නැහැ. මණ්ඩි මිදෙන්න දෙන්නේ නැහැ. තැම්පත් වෙන්න දෙන්නේ නැහැ මේ විතක්ක ਵਿਚාර දෙක කියලා බුදුබණ අහන්නත් ඕනේ, අත් දකින්නත් ඕනේ, පළවෙනි ධ්‍යානෙ ගාක් වශී කරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. ඒ ධ්‍යානයේ ලැබෙන්න පුළුවන් උපරිම සැප දෙන්නේ නැත්තේ මේ විතක්කේ ඉඳපු ගමන් පාරේ ඉඳපු වාහනේ කෙලින්ම ලන්දට ඇදලා දානවා. අතුරු පාර වලට දානවා. ඊට පස්සේ ඒ යෝගාවචරයට මේ උදව්වට ගත්ත සේවකයෙක් වශයෙන් ගත්ත මේ විතක්ක ਵਿਚාර දෙක යම් වෙලාවක නහයට අහන්න නැතුව ගිහිල්ලා පාර වාහනේ පාරෙන් ඇදලා දාන මට්ටමට යන බව තීරුම් ගතට පස්සේ තමයි යා දෙවෙනි ධ්‍යානයක් ලැබිය යුතුයි පළවෙනි ධ්‍යානයේ තියෙන මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේක ජම්පීති සුඛං විතක්කෙන් තොර ਵਿਚාරෙන් තොර ප්‍රීති සුඛ සහිත ප්‍රණීත වූ ප්‍රීති සුඛ එකග්ගතා සහිත ද්විතීය ධානය මට ලැබේවා කියලා මෙතෙක් උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක නොදක ඉවත් කරපු දෙවෙනි ධ්‍යාහට යනකොට තමයි පීති පරණතහ කියලා දෙවෙනි ධ්‍යානෙ තමයි ප්‍රීතිය ඉස්මතු වෙන්නේ මුල්ලිකේදී ඉස්මතු වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක නිසා. ඒ නිසා අපි සම්ප්‍රදානුකූල සමත භාවනා ක්‍රමේදී මේ දෙවෙනි ධ්‍යානයේදී තමයි ප්‍රීතිය ප්‍රකට වෙනවයි කියලා තියෙන්නේ. මේක සතිපට්ඨාන භාවනාවේදී සතිපට්ඨාන සූත්‍රේ නෑ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපානී පළවෙනි අංග හතර දීගං වාසසන්තෝ ඊගාට රස්සං වාසසන්තෝ ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං කියන හතර සාමාන්‍යයෙන් කියනවා සමතේම යන්න ඕන කොටසක් කියලා. නමුත් ඒ හතර ගියාට පස්සේ පීති පරිසංවේදී අස්සසි සාමීති සික්කති කියලා තමයි ওই වේදනානුපස්සනාව පටන් ගන්න. එතෙන්ට යනකොට ඒ යෝගාවචරයා විපස්සනා හෝ වේවා සමත හෝ වේවා මෙනෙහි කිරීමකින් තොරව ආනාපානෙ අල්ල නැටි දාන්න. මෙනෙහි කිරීමකින් තොරව වේදනාව පිටු දකින්න හැටි දාන්න. මෙනෙහි කිරීමකින් තොරව සද්ද පිටු දකින්න හැටි දාන්න. වේදනා මෙනෙහි කිරීමකින් තොරව හිතවිලි පිටු දකින්න හැටි දාන්න. එතකොට තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ ඒක ආධුනිකවුර කරන්න බෑ. ආධුනිකයා ඒ වෙලාවේදී මෙනෙහි කිරීම කියන කඩුව අරගෙන තමයි මේ යුද්ධෙ දිනන්නේ. පහු වෙනකොට පහු වෙනකොට ඒ මෙනෙහි නොකරම ඉඳ ගන්නකොටම හිත බොහෝම කීකරොයි අනබනක් තියෙනවා. සද්ද නැතුව නෙවෙයි. එයා සද්ද ගණන් ගන්න නැහැ මෙනෙහි කරන්න යන්නෙත් නෑ. එයා දන්නවා මේ සද්ද ගණන් ගන්න ගියොත් වැඩි වෙනවා. මම පුළුවන් තරම් ආනපානෙ බලනවා. මේ මෙනෙහි කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඉන්නේ ඉරියව බලන මෙනෙහි කරන්න ඕනේ නැහැ. නැත්නම් සක්මන් කරනවා වම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒක යනවා ඉබේ. ආන්නේ විදිහට ස්වභාවයෙන් භාවනාව යන්න හදන වෙලාවේ අමෝරාවෙන් මෙනෙහි නොකර හිටියොත් ඇතිවෙනවා ප්‍රීතියක්. ඒක කවදාකවත් මේ පොතේ කුරාලට ගන්න බෑ. ඒගොල්ලෝ හරියත් මෙනෙහි කරන වැරදුනත් මෙනෙහි කරන. ඉතින් ඒකේ නා මේ හරකා කරත් ඇද්දත් ගහනවා නැතත් ගන්නවා. ඒතර කරත්තකාරයා හරකට ගහන්නේ සාමාන්‍ය කරත් ඇදින්නේ නැත්තම්. නැත්තම් කැල් කවිය කියන්නේ. ඉතින් මේ කරත් අදින කොටත් ගැහුවොත් කරත් ගොනා බලනවා පිටිපස්ස බලලා මේ අදින වමද ගොනා පිටිපස්සින් එකද ගොනා කියලා. ඇයි යකෝ මේ කරත් අදින කොටත් ගහන්නේ නැති කොටත් ගන්න. ආන්නේ වගේ ගහන්න ඕනේ හොර හරකට. අදින්න ගත්තට පස්සේ ඌට කරදර කරන්නේ නැතුව ගැල් කමියෙන් විතරක් ගෙනියන්න ඕනේ වැඩේ. මේක යෝගාවචරයේ ඉන්න කියලා දෙන්න අන්තිම අමාරුයි. කොතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕනේද? කොතනින් පස්සේ මෙනෙහි කිරීම අතාරින්න ඕනේද කියන එක එක්ක මෙනෙහි කිරීම දුන්නොත් ඒක මොකಾದ මොකද්ද බදාගත්තා වගේ මැරෙනකම්ම මෙනෙහි කරනවා. ඉතින් අන්තිමට කිසියම් සුඛයක් ලබන්න බෑ, ප්‍රීතියක් ලබන්න බෑ. මේ මෙනේ කිරීම අතහැරෙන තැන්වල අතහරින්න බෑ. හැබැයි මේක හරි අමාරු ඉතිහාසය උගන්වනවා වගේ භූගෝල ඉතිහාසය උගන්වනවා වගේ භෞතික විද්‍යාව උගන්වනවා වගේ උගන්වන්න. මේක පරිචයෙන්ම ගන්න ඕනේ. අතහුරුවෙන්ම ගන්න ඕනේ. හරියට වාහනයක් පදවන එකන කොයි වෙලාවේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕනද කියන එක ගියර් එක පොතක ලියලා උගන්වන්න බෑ. සෙකන්ඩ් එකට දාපේකන කොයි වෙලාවේ තර්ඩ් එකට දාන්න ඕනද කියන එක එහෙම නැත්නම් මේ කන්දක් අදිනකොට තර්ඩ් එකේ ඉඳලා ආයෙ සෙකන්ඩ් එකට දාන්න වෙනවා. ඒක පස්සට යමන් නෙවෙයි. ගියර් බොක්ස් එකේ ඕනේ ගියර් එකක් තියෙනවා. ඒ දක්ෂ රියදුර විතරක් දාන්න. ඉතින් මේක හරි අමාරු කියලා දෙන්න. ඒ නිසා සමාධිය තිබුණට ඒ සමාධිය විතක්ක ਵਿਚාර සහිත සමාධිය තහ අවිතක්ක අවිචාර වෙන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර සමාධිය කියන එක මේක එකක් මේක එකක් කියලා තේරුම් ගන්න බුදුහාමුදුර කොච්චර දැනගත්තත් අපිට ඇති සේවයක් නැහැ. කොටිම කියනවා බුදුහාමුදුර කොච්චර දැනගත්තත් රාහුල පුංචාමුරන්ට ඇති වැඩක් නැහැ. බුදුහාමුදුර කොච්චර දැනගත්තත් යසෝදරාට ඇති වැඩක් නැහැ. බුදුහාමුදුර කොච්චර ඕනකම තිබුණත් කියලා දෙන්න සුද්ධෝදන රජුණට වැඩක් නැහැ. ඒ කොල්ලම කරන්න ඕන. කරලා අත පුච්ච ගන්නම ඕනේ. ඒ අත පිච්චිල්ල නරක දෙයක් නෙවෙයි. ඒක භාවනාවේදී වෙන එකක්. ඒ නිසා යෝගාවචරයා මේ පීති පරණතා නැත්නම් ප්‍රීතිය වපුරමින් පීතිය බෝ කරගනිමින් පීති පැදුර එළමින් මේ භාවනා කරනවා කියන එක සමත පැත්තෙමුත් කරත හැකි විපස්සනා පැත්තෙමුත් කරත හැකි සමත පැත්තේදී මේක කෙලින්ම මේ විතක්කය කියන චෛතසිකයට සාපේක්ෂව විචිකිච්ඡාව කියන නීවරණයට සාපේක්ෂව තමයි සම්බර කරන්න ඕනේ විපස්සනා කරන යෝගාවචරයා Taman හිතපු தත්ත්වෙන් හිතපු දුක් ප්‍රමාණයෙන් ඊට ටිකක් දුක් කඩු තැන සාදර වෙීමෙන් තමයි ගොඩක් දුක් ඉවම් කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දුක් ඉවම් කිරීම සඳහා සාදර වෙන්නේ දුකකටයි කියන එක බාර ගන්න පුළුවන් නම් අදි කුසලයක් විදියට උන්දට විපස්සනාව තේරෙනවා. නැද්දකි මිතරක් ඒක දීලා දැන් හම්බුනේ දුකක් නේද කියනවනම් එයාට ඉන් ඉදිරියට විපස්සනාවක් නැහැ. ඒක නිසා දුකක් ඉවර කරන දුකක් අල්ලන්න ඕන. ඉදන් නිසයි දම්පජහත මේක අයින් කරලා මේක අල්ලන්න ඕන. ඒ නිසා යෝගාවචර දන්නවනම් මම තාමත් අසහනේ ඉන්නේ. හැබැයි ඊට වැඩි අඩුයි කියලා ඒ දැන් තියෙන අසහනය පිළිබඳ ප්‍රමෝදයෙන් කතා කරන්න පුළුවන් නම් ප්‍රීතියෙන් කතා කරන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤ වාක්‍යයෙන් සති සම්පජඤ්ඤ භාතාවෙන් කතා කරන දන්නවනම් පස්සද්ධියෙන් කතා කරන දන්නවනම් සුඛයෙන් කතා කරන දන්නවනම් මට කියන තේ නිවන් නොදැක්කත් උන්ද නිවනට කිට්ටුයි අපේ කමඨහං සුද්ධ කිරීමේ වාර්තාවේදී මතුවෙන මතුවෙන දේවල් පිළිබඳව පශ්චාත්තාප නොවි දකින්නේ දකින්න හැටියෙන් මෙනෙහි කරලා නැත්නම් දකින්නේ දකින්න හැටියෙන් දැකලා ඒ විදිහට හෙලි කරනවා කියන එක කණකැස් බෑවා වියසිදුරෙන් අහස බලනට වැඩිය අමාරු. ආව හඳ දකින්නට වැඩිය අමාරු. ඒ තරම්ම අපි දකින හැම එකම එක්ක හොඳ නරක වලට දාගෙන අර නොමිලේ ලැබෙන ප්‍රීතිය වෙනුවට මේක ඇඹුල් කරගන්න. මේක පැංගිරි කරගන්න. මේකට කියන්නේ අමුඹ කනවයි කිය. gediye ඉදෙනකන් ඉඳ ඉස්සලා ගල් ගහලා කනවා. කෑවට පස්සේ කිරිත් ගාගෙන කටත් වන කරගෙන ඇඹුලක් කන්න වෙනවා. ඔක ඔහොම නැවත කරත කරන්න. ඔහොමම නැවත නැවත කරනකොට gediye හොඳට කිරි වැදිලා දුබුක් වෙලා වැටුණට පස්සේ තියෙන පැණි දහක්. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකි. ඔය මොකක් හරි එක සැරයක් දැක්කට ගන්නම්ම ගන්න එපා. ඒකේ මොනක්වත් පණිවිඩයක් නැහැ. නැවත වෙන්න දෙන්න. නැවත වෙන්න දෙන්න. දෙන්න දෙන්න දෙන්න දෙන්න මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනකොට තමයි අපි කියන්නේ වශී කරගත්තා, සිද්ධි කරගත්තා, ඒක අපේ අතට නතු කරගත්තයි කිය. ඉතින් යෝගාවචරයේ අධික බලාපොරොත්තු ගතිය නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය නිසා එයාට හදිස්සියක් වෙනවා දැන් මෙහෙම වුණා මේ මොකද කියලා අහන. ඕක හොඳ දෙයක් නෝක නැවත වෙන්න ඇති. කරන්න කරන්න කරන්න Tamanට ක්‍රමවේදය ප්‍රතිපදා පිළිබඳ හොඳ ඌරුවක් වෙනකොට ඉබේම ඒක ඇබ්බැහියට වෙන ගතිය ඉබේ වෙන ගතිය කියලා එකක් තියෙනවා. ඒක සක්මන් භාවනා කරනකොට කියන්නේ අනායාසයෙන් සක්මන වෙනවා. කිසිම වෙනේ කිරීමක් ඕනෙත් නැහැ. එලවෙලව බලන්න ඕනෙත් නැහැ. Tamanට තේරෙනවා මහ පොළොවේ මං ඇවිදිනවා. කොච්චර සැපද? අපිට කොහෙද හම්බ වෙන්නේ මේ පොළවේ උඩ සපත්තු සෙරප්පු දාන්න තු ඇවිදින්න වෙලාවක්. දැන් මං ඇවිදිනවා. අපි හිතෙන්න පුළුවන් හෙලිකොප්ටර් එකකින් යන්න තියනවනේ මේට වැඩි සැපක් ඇති කියලා. එහෙම නැත්නම් කාර් එකක යන්න තියන උන්දලා එහෙම යන්නේ බයටනේ. අපිට හෙලිකොප්ටර් ඕනේ නැහැ. අපිට පයින් යන්න බුල උන්දර පුළුවන් නම් පයින් යන්න කියන බෑ යන්න බෑ. උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරියද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා ඔය සින්දුවක් තියෙන්නේ මේ උඩින් යන කට්ටිය දිහා බලනකොට උන්දලට යන්න බැරි නිසා අපිත් හිතනවා මේ උඩින් යන එක ලොකු එකක් කියලා. ඔන්න ඔකට අමනකම කියන්නේ. ඔකට මරිකම මෝඩකම කියන්නේ. බුදුහාමුදුරෝ කියන්නේ බුදුරජාණන්සේ පෙන්වුවේ මේ මහ පොළොව උඩ පයින් ඇවිදිනවා කියන එක පියුම් පිපෙන වැඩක්. මම මේ නිදර්ශනය ගන්න විශේෂ හේතුවක් නිසායි මේ භාවනා කරනවා කියන ඇත්තෝ කවදාව සක්මන්ට කැමති නැහැ. සක්මන හරි ගියා නම් ඇවිදින ඇවිදින විවරක් පාස මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මං ඇවිදිනවා. මේ කය අනායාසෙන් යනවා මම බලාගෙන ඉන්නේ. ආනෙතෙන්ට යනකොට කිසි මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ. මම මේ මෙනෙහි කිරීම අව탁සේරු කරන්න කියනවා නෙවෙයි. මෙනෙහි කිරීම කරලා ඒකේ කෘත්‍ය සම්පාදනය වෙන්න වුණා නම් මෙනෙහි නොකර ඒක කරන්න බලනවා කියන එක තමයි පීටි පරණතා කියලා කියන්නේ. ඒක නිසා මේ භාවනා කරන කෙනෙකුට ඇර මේක කියලා දෙන්න අමාරුයි. මේක පළවෙනි දවසේ කිව්වනම් තවත් අපබ්‍රන්ත වෙනවා. මොකද මෙච්චරවත් අත්දැකීම් නැහැනේ. මම හිතනවා හෙට විතර වෙනකොට පරියංකේ හෝ සක්මණේ හෝ ඉදිනදා වැඩ කරනකොට Taman වෙත පැමිණෙන දුක් මේ සතිය නිසා මතුවෙච්ච එකක් කියලා හිතා ගන්න. සතිය නිසා ඉස්මතු වෙච්ච එකක් කියලා දැනගෙන මේ දුක ආවට සතිය තියෙනවනේ පාත්‍රයේ හිලක් තිබුණාට වාසියට නෙමේ හිල දැක්කේ කියන එක දකින්න පටන් අරගත්තා නම් ඇතුලෙන් එන ප්‍රීතිය පරණා ප්‍රීතිය කියලා එකට කියනවා මේ කය කුමුදුවාගෙන උඩට එන්න පටන් අර ගන්නවා මේ නිර්ාමිෂ ප්‍රීතියක් අම්මගේ බීපු කිරි වලටත් වැඩිය වඩෙන කවදාකවත් අමාමෑණී බුදුහාමුදුරන්ගෙන් ලැබෙන මේ කිර මේ මේ ධර්ම රසය මොනම තැනකවත් නැහැ. ඉතින් ඒක නිසා ඒක දන්නේ නැති කෙනා මේ අමුඹ කන කට්ටිය. සාසනේ ඉන්න ගොඩාක් අමුඹ කන කට්ටිය. එක්කෙනෙක්වත් දන්නා මේක මෝරණ්ඩරලා මේක මිහිරියාවට ගන්න. ඒක නිසා ඒක දුර්ලභ දෙයක්. ධර්ම ධම්ම රසව සබ්බ රසං ජිනාති කියලා මේ ධර්ම රසයේ මතුවෙනකොට එන මේ පරණ ප්‍රීතිය, පැතිර යන ප්‍රීතිය පැදුරක් එලන්නා වගේ එන ප්‍රීතිය ආවට පස්සේ හිතෙනවා අනේ නෑදෑයෙකුට අනේ කිට්ටු අන්තියෙකුට දෙන්න දෙන එකම දායාදේ මෙච්චරයි. අන අනික් මොන දේ දුන්නත් උන්දයක දැලිපිය දීපු වඳුර වගේ කපා ගන්න. මේක කියලා දුන්නොත් නම් ඒ මනුස්සයා දන්නවා ගලියේ ගැහුවත් පිළේ හිටියත් කින්දකම් පොළවේ හිටියත් කොඩි ගහයට හිටියත් ප්‍රීතිය මතු කර ගන්න හැටි ධර්මයේ මේ ප්‍රීතිය ඒක දුන්න දුන්නාට පස්සේ මනස ඒක වවනවයි කියන එක ඒකට ක්‍රමසහ විදි හොයනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේක Taman වශයෙන්මත් අවබෝධ කරගන්න. කරලා ප්‍රීතියෙන් ජීවත් වෙන අතර තව කෙනෙකුටත් මේ පැමිණෙන දුක් කරා මේ ප්‍රීතිය ඇති කිරීමේ පාර කියලා දෙන්න පුළුවන් නම් මේ සිවුරු දරන ඇත්තන්ට විශාල වගකීමක් තියනවාද ලෝකේ. අභාග්‍යයකට වගේ සිවුරු දරන ඇත්තොත් ඉන්නේ දුකේ යද. අමුවම කන જાතියක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ ඒ අමුගම කන්න නැතුව පොඩ්ඩක් ඉදෙන්න ඇරලා නැවත නැවත කරලා මෙනෙහි කරලා කරන්න පුළුවන් වැඩේ මෙනෙහි නොකර කරන්න පුළුවන් තරමට ගෙනියලා ඇති වෙන මේ ප්‍රීතිය මේ දුක් විඳිනා වූ අනෙක් ඇත්තන කියලා දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ වචන ස්වරූපයත් වෙනස් ව්‍යාකරණයත් වෙනස් භාෂාසන දිහා බලන්නෙත් වෙනස් ප්‍රශ්න දිහා බලන්නෙත් වෙනස් අන්නේ වෙනස අන්නේ කියන මේ පෙරලිය වහවහ ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා මේක අපේ පීතිපරණතා සම්මා සමාධිය කියන අපි මතක තියාගනිමු අපි බලමු හෙට ඊගාවට තියෙන සමාධිය සම්මා සමාධියට කොච්චරක් මේ පීතිය පැතිරෙන පීතිය බෝ කරන සමාධිය බලපානවද කියලා සාරිපුත්‍ර සාංශික ඉගැන්වීමම එකක් අමාරුවෙන් ගන්නලා ඒකෙන් ඊගාවකට ගෙනියන එක ඒ නිසා මේ ධර්ම කොටාස එකට එකක් પરම්පරාව වශයෙන් ධර්ම પરම්පරාව වශයෙන් අනේකක් ඒක හැකිතාක් දුරට භාවනාදී ස්ථාවර කරගන්න ස්ථාවර කරගෙන අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගෙන එකින් එකට Java කැවෙන විදිහට යන්න බලාපොරොත්තු වෙමු. ඒ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාටම ඒ පීතිපර්ණතා සුඛය නැත්තම් ප්‍රීතිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා